සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්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 විසාරදස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංවරං තේන මහාසේනේන මච්චුනාති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ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 සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ධර්ම ශ්‍රවණය කිරීම මොනතරම් ආනිසංසදායකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරගත්තොත් ඒක අප්‍රමාණ කුසලයක්. හැබැයි කුසලයේ හරියටම සිද්ධ කරගන්නේ කොහොමද කියලා අපි දැනගෙනම මේ පින්කම කරගත්තොත් තමයි මේ මහත්ඵල මහානිසංස භාවය ලැබෙන්නේ. ඕනම කෙනෙකුට බණ අහන්න පුළුවන්. 10 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක් බණ අහන ආකාර 10ක්. හරියටම බණ අහන්නේ කවුද එතන? හරියටම බණ අහනවා නම් අපි මුලින් සඳහන් කළා වගේ හරියටම පින්කම කරන විදිහ දැනගත්තා නම් ඒ පුද්ගලයා ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය අපි බුදුරජාණන් වහන්සේම පැහැදිලි කළා. අනිවරණ සූත්‍රය. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගාම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සත්‍ය බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. මේ කාරණාව හරියටම මුදුන්පත් වුණු ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබලා ඉන්නවනම් ඔහු මාර්ගඵල ලබනවා. අපි ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරමු. මේ විදිහට මේ උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නේ අපි පුරුදු වෙමු ජීවිතේ. තුනතන ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා යොදාගත් ගාථාරත්නය මුලින් පැහැදිලි කළා. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. ඩාගිතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ගාථාරත්නය. අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු කාර්ය අද කළ යුතු දේවල් අදම කරලා ඉවර කරගන්න කෝ යඤ්ඤා මරණං සුයි කවුද දන්නේ හෙට මං හොයාගෙන මරණිය එන්නේ නැහැ කියලා පාලියෙන් සුවේ කියේ හෙට එහෙනම් හෙට මං හොයාගෙන මාරයා එන්නේ පුළුවන් ඒ නිසා අද කළ යුතු අදම කරලා නිමා කරන්න නහිනෝ සංගණං තේන මහා සේනේන මච්චුනා මේ මාරයට අප වෙන්න කෙනෙක් නෑ. අතීතයේ හිටපු ලක්ෂ කෝටි ගණන් සියලු දෙනාම මරුණා. වර්තමානයේ අපිත් එක්ක ජීවත් වෙන අය මරණයටපත් වෙනවා. අනාගතයේ පහළ වෙන අය දවසක මරණයටපත් වෙන බව ඒකාන්තයි සත්‍යයි. අද ඉන්න අය අනාගතයේ පහළ වෙන අය ඉදිරියට කුමක් කරයිද? ඒ කාලේ මොනවා කරයිද? කියන කාරණාවල් අපට නිශ්චිතව කියන්න බෑ එකක්වත්. හැබැයි ඒ ජීවිතයට සම්බන්ධව එකක් හරියටම කියන්න පුළුවන්. ඉපදිච්ච සියලු දෙනාම මරු වසඟයට යනවා කියන කාරණාව. මේ ධාතාරත්නයේ තුල කාරණා කීපයක්ම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ කරුණ අතර තියෙනවා මේ සසර බොහොම දිගයි. ඒ වගේම මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභයි. සසර දිගයි, මනුස්ස ජීවිතය දුර්ලභයි. නරක දුක්ඛය බොහොම භයානකයි. බුද්ධෝත්පාදයට ඊටාම දුර්ලභයි. මරණය ඊටාම ඉක්මන. පළවෙනි කාරණාවේ ඉඳලා අපි ටිකක් සාකච්ඡා කරුවොත් සසර බොහොම දිගයි. අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ මේ සඳහා කරුණු බොහෝමයක් දේශනා කරලා තියෙනවා. අනමතග්ගෝ යම් සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායිති. මේ සසර කවදා ආරම්භ වුණාද? කොතනින් පටන් ගත්තද කියන කාරණාව සඳහන් කළාට අපිට තේරෙන්නේ පුබ්බා කෝටින පඤ්ඤායිති. ඒක පණවන්න බෑ අපිට තේරෙන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේට තේරෙන්නේ නැතුවද? භාග්‍යතුන් වහන්සේ දන්නා එක. භාග්‍යතුන් වහන්සේ දකින්න එක. නමුත් ඒක අපිට පැහැදිලි කරලා දෙන්න බෑ. මෙන්න මෙහෙම මෙච්චර කාලෙකින් මේක පටන් ගත්තේ කියලා. ඒ හින්දායි එහෙම දේශනා කරන්නේ. ඒ හින්දා අපි දන්නේ නෑ ආරම්භයේ කවද්ද අවසානයේ කවද්ද කියලා. උදාහරණ ගණනාවක්ම අපිට පැහැදිලි කළා මේ කාරණාව වෙනුවෙන්. එක උදාහරණයක් සිහිපත් කළොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක සත්‍යයි. මේ ජීවිතේ අම්මේ කියපු කෙනා මරණයටපත් වුනහම ප්‍රිය විප්‍රයෝග දුක දරා ගන්න බැරි නිසා අපි අඬනවා. එතකොට මේ ජීවිතේ මං අම්ම කියපු කෙනාම ඒ නමින්ම පෙර ජීවිතවලත් මට මුණ ගැහිලා මුණ ගැහිලා තියෙනවා. මම ඇගේ දරුවා වෙලාම තියෙනවා. අය අද වගේම එදත් මරණයටපත් වුණා. මේ වගේ මට මේ එකම මව මේ සංසාර කොච්චර හම්බ වුණාද? මනුස්ස ජීවිතවල, සත්ත්ව ජීවිතවලත් මට ඒව හම්බ වුණා. නමුත් මෙතන සඳහන් කරන්නේ මනුස්ස ජීවිත ගැන. මනුෂ්‍ය ආත්ම භාවයේදී අය මට සසර හම්බ වෙලා ඇය මරණයටපත් වෙච්ච නිසා මම අඳාපු සාංශාරික කඳුළු කොයි වගේ කියලා දේශනා කළාද? මහා සාගරයේ ජලස්කන්ධයට වඩා වැඩි කියලා දේශනා කෙරුවා. එකම කෙනෙක් වෙනුයි. එච්චර ඇඬුවද? මහා මුහුද දැකලා තියෙනවා. අපිට පේන්නේ ටිකයි. නමුත් තියෙන පේන ටික මොනතරම් ගහම්බීරද? කොයිතරම් තේජවන්තද මේ මගේ දැසට පේනමානේ මේ තරම් ජලස්කන්ධයක් ඇති කියලා අපිට ප්‍රමාණ කරන්න ප්‍රමාණ කරන්නම බෑ එතකොට අපිට නොපෙනෙන ප්‍රමාණයම වැඩි මේ මහා සාගරයේ ජලයට වැඩිය එක අම්මා කෙනෙක් කෙනියෙන් සංසාරේ ඇඬුවා කියන කාරණාව හරියටම කල්පනා කෙරුවොත් අපි ඒින්ම සසර කලකිරිනවා. ඒින්ම සසර ආලය අතහරිනවා. නමුත් බොහෝ වෙලාවට අපිට මේ දේවල් වචන මාත්‍ර විතරක් වෙන නිසා ඒ කාරණාව ගැන විවේකීව අපි හිතනවා හරි අඩුයි. එහෙම නැත්තම් කල්පනා කරලා බලමුකෝ මේ සාගර ජලස්කන්ධයට වඩා අඬන්නේ මොන තරම්නම් උපදින්න ඇද්ද කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවත් උදාහරණයක් දක්වනවා කීර කියන සූත්‍රයෙන්. එක අම්මෙකුගෙන් සංසාරේ කිරි බීලා කියලා දේශනා කරනවා ඒ සාගර ජලයට වඩා වැඩියි. එකම අම්මගෙන් සසර දීපු කිරි ප්‍රමාණය මේ සාගරයේ ජලස්කන්ධයට වඩා වැඩි. කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්ද? ඔය කියලා තිබ්බට ඔහොමනම් වෙන්න බෑ. කොච්චරනම් නැතුව ඇති. අපිට එහෙම තීරණය කරන්න පුළුවන්ද? මොන දැනුමකින්ද මොන අවබෝධයකින්ද මොන ඥානයකින්ද අපි එහෙම තීරණය කරන්නේ? බුදු පියාණන් වහන්සේට දේශනා කරන්නේ ਸਰවඥතා ඥාණයෙන් දැකලා. බුදු පියාණන් වහන්සේලාගේ වචන කවදාවත් වැරදිද? බුදුරජාණන් වහන්සේලා කවදාවත් ජනතාව රවට්ටනවද? කවදාවත්ම නැහැ. බුද්ධ වචනේ ලෝකේ තියෙන පරම සත්‍යය. මිනිස්සු බය කරන්න බුදුරජාණන් වහන්සේට ඕනෙත් නැහැ. අනවශ්‍ය විදිහට මිනිස්සු සතුටු කරන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ දැන් සතුටු වෙන මඟ විතරයි කියලා දුන්නේ. සතුට හොයාගෙන යන්න. සනසීම හොයාගෙන යන්න. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඊටාම නිවැරදිම නිවැරදිම කාරණාව. එහෙනම් මේ උදාහරණ දෙකෙන් මේ සංසාරේ කොච්චර දිගද? මේ සංසාරේ කොච්චර කල් අපි එනවද? මේක අපේ පළවෙනි ජීවිතේ නෙමෙයි. ඒ කරුණ ටික පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ ආපහු දේශනාවක් කරනවා මෙහිම. මේ ලෝකේ කොච්චර සත්වයින් ජීවත් වෙනවද? මම අම්මේ නොකීව කෙනෙක් නෑ. මම තාත්තේ නොකීව කෙනෙක් නෑ. මගේ සහෝදරයා නොවිච්ච කෙනෙක්, දරුවා නොවිච්ච කෙනෙක්, ස්වාමියා නොවිච්ච කෙනෙක්, බිරිඳ නොවිච්ච කෙනෙක් මේ ලෝකේ හොයන්න බෑ. ඒ සත්‍යයෙන් අතර අපි සඳහන් කරමුකෝ අම්මම කිය කෙනෙක් නැහැ කියලා. එක අම්ම කෙනෙක් වෙනුවෙන් සාගර ජලයට වඩා ඇඬුවනම් එක අම්මකගෙන් සාගර ජලයට වඩා කිරි බීලා තියෙනවා නම් සසර පුරාම අම්මා නොවිච්ච කෙනෙක් නැහැ කියලා කියනකොට ඒ හැමෝම වෙනුවෙන් මම එහෙම ඇඬුවත්. ඒ හැමෝගෙම මම එහෙම කිරි බීවා. මේ පුතත්ජන මනසට මේ සංසාරේ අපි ආපු දුර කවදාවත් තේරුම් ගන්න තේරුම් ගන්න හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. තාන් ඒකයි සසර දිගයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ ඊයේ පෙරේදා ඉඳලා කරගෙන යන වැඩක් නෙමෙයි මේක. නමුත් අපිට තවම බැරි වුණා මේක කෙටි කරගන්න. ලෝචරා බුදුරු පහළ වෙමින් උත්සාහ කළේ සත්‍යයේ සසරමක කෙටි කරවන්න. සසරින් මුදවන්න. ඒ අප්‍රමාණ දුක්ඛන්දරාවක් තියෙන නිසා. ඒ අතර හැම ආත්මයකම මනුස්ස වෙලාම ඉපදුනාද නෑ. සත්ව ජීවිතම අපිට වැඩි. සත්ව වෙලා ඉපදිච්ච ආත්මම වැඩි. මනුස්ස වෙලා ඉපදුනේ බොහොම බොහොම ටිකක් ආත්මවල. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඒ වුණාට අපි හිටියේ නැද්ද? හිටියා. මේට කලින් අපි බඹලවත් හිටියා. මේට කලින් අපි දෙවිලවත් හිටියා. මේට කලින් මනුලවත් හිටියා. නමුත් දැන් ආය මනුස්ස ලෝකේ ඉන්නවා. ඊළඟට පින්නතුනේ හිතලා බලමුකෝ ආය අපි පල්හැට යනවද කියලා. මේ උදාහරණ දෙක දක්වපු අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උදාහරණ බොහොමයි. කාල වේලාවට අනුව අපි උන්වහන්සේගේ උදාහරණ වලින් මේ කර්ම දෙකක් අරගත්තේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සමහර කෙනෙකුට මේක විශ්වාස නැති වෙන්න පුළුවන්. අන්න ශාසනයක ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් පිට යම් කාරණාවක් පැහැදිලි කරන්න උදාහරණයක් ගත්තොත් උදාහරණය ලොකුයි කාරණාව කුඩයි. ඒ බුද්ධ ධර්මයේද නෑ අන්‍ය ශාසනවල උදාහරණය ලොකුයි කාරණාව කුඩයි. ඒ එහෙම සඳහන් කළේ. අපි සමහර වෙලාවට යමක් කෙනෙකුට කියන්න ගියහම අපි කියනවා මං දැක්කා ගොනි කොයි වගේද? හැමෝම ගොඩ කළ තියෙනවනේ. එහෙනම් ඒක අනිත් පුද්ගලයාට වඩා දැනෙන්න කියනවා ඇතෙක් වාගේ ගොනික් දැක්කා කියලා. ඒකට උදාහරණයක් ඇතා. ඒකට උදාහරණේ ලොකුයි. කාරණාව කුඩයි. කොහොමත් ගුණ ඇතා තරම් ලොකු වෙන්නේ නැහැ. නමුත් අන්‍ය ශාස්ත්‍රයක කියනකොට කියන්නේ එහෙම උදාහරණේ ලොකුයි කාරණාව කුඩයි. ඇතෙක් වාගේ ගොනික්. ගොනික් වාගේ ඌරෙක් සාගරයක් වාගේ වැවක්. හැම තැනම උදාහරණේ ලොකුයි. නමුත් මේ බුද්ධ ධර්මයේ හැම වෙලාවෙම උදාහරණේ කුඩයි කාරණාව ලොකුයි. සාගර ජලයට වඩා වැඩියෙන් එකම්ම කෙනෙක් කුණුවෙන් ඇඬුවා. සාගර ජලයට වඩා වැඩියෙන් එකම්ම කෙනෙකුගෙන් කිරිබීවා. උදාහරණේ සාගරයේ හැබැයි සාගර ජලයට වඩා වැඩියෙන් කිරිබීලා තියෙනවා. හැම වෙලාවෙම උදාහරණේ බුද්ධ ශාසනයේ කුඩයි. ආන් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ අපිට මනාව පැහැදිලි කළා. ඉතින් මේ සංසාර දිග ධර්ම දේශනාවට තියෙන කාලයත් එක්ක මේ කරුණු පහම සාකච්ඡා කරන්න තියෙන නිසා මේට වඩා ඒ කාරණාව ගැන කරුණු නොදක්වා මනුෂ්‍ය ආත්ම භාවය ඊටාම දුර්ලභයි දෙවෙනි කාරණාව. දැන් ඒ මනුෂ්‍ය ආත්ම භාවය ලැබිලා තියෙන්නේ. එතකොට මට හම්බ වෙච්ච මේ මනුෂ්‍ය ජීවිතේ ඒ තරම්ම දුර්ලභද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තරම්ම දුර්ලභයි කියලා. මේ ජීවත් වෙලා ඉන්න අය මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මරණයට පත් වුනහම ආයේ සුගතියට එන්නේ කොච්චර ප්‍රමාණයක්ද? මේ උදාහරණයෙන් අපිට ප්‍රමාණවත් ඒ කාරණාව තේරුම් ගන්න. අපේ ධාර්මික මහස උදාහරණයක් දක්වන මේ කාරණාව වෙනුවෙන් මනුස්ස චුති කියන සූත්‍රය. මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එන අය. බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීහස්ත ධාතුවේ මේ නිය ධාතුව මතට මහ පොළොවේ වැලි ටිකක් අරගන්නවා. ඒක භික්ෂුන් වහන්සේලාට පෙන්වනවා මහණෙනි මගේ මේ නියපොත්ත මත තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පොළොවේ තියෙන වැලිද වැඩි. යෙදුම් 240000ක් ගණකට බුල් මහ පොළොවේ ප්‍රමාණයයි ගැඹුරයි සීමාව අපිට හොයන්න බෑ. ගැඹුර තමයි කිව්වේ යොදුන් 240000ක් කියලා. එතකොට තමයි පොළොව ඉවර වෙන්නේ. 60ක් නම් ලක්ෂ කීයක් වෙයිද? එහෙනම් මේකේ තියෙන පස්මයි, වැලිමයි. මේ මහතලේ වැලිද වැඩි මේ නියපොත්තේ තියෙන වැලිද වැඩි. වික්ෂුන් වහන්සේලා දෙන උත්තරේ ස්වාමීනි, නියමත තියෙන වැලි ප්‍රමාණයට වඩා සිය දහස් ගුණයෙන් ලක්ෂ කෝටි ගුණයෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මහ පෘථිවියේ තියෙන වැලිම වැඩි නියපිට තියෙන ඊටාම ස්වල්පයි. ඒක භාග්‍යතුන් වහන්සේ දක්වලා නැවත දේශනා කරනවා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉන්න අය මරිලා ගිහිල්ලා ආපහු සුගතිගාමී වෙන ප්‍රමාණය මේ නියපොත්තේ තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩුයි කියලා. මේ නියමත වැලි ප්‍රමාණයටත් වඩා අඩුයි ආය සුගතියට එන අය. මේකේ පුදුමයි කියලා කියන්නේ. මේ නියමත තිබ්බනම් වැලි සම්පූර්ණයෙන් ඒකත් මං හිතනවා ටිකක් හරි සතුටට කරුණක් කියලා. මේ කොච්චරද මේ වැලි තියාගෙන තිබිලා තියෙන්නේ. ඒක විස්තර කරන්නේ අට කතාවේ. ඒක හරි අටුවාවේ වටිනාකම අපිට. බුදු පියාණන් වහන්සේගේම දේශනාව විස්තර කරනවා. ඒක බුද්ධ දේශනාවම ඒක වෙන කවුරුවත් ලියපු එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේම ප්‍රකීර්ණක දේශනාවේ තියෙන විස්තරාර්ථ දේශනාව. ත්‍රිපිටක පොත් කී අපි දකින්නේ ඊටාම කෙටි කරපු සාරාංශයක් තියෙන්නේ. වචන සිය ගණනකින් කියන්න ඕන කාරණාව එක වචනෙට කෙටි කරලා තියෙන්නේ. නැත්තම් 84000ක් ධර්මස්කන්ධයේ පොත් 57ක කොහෙලියන්නේද? ඒ තරම්ම සාරාංශ කරලා තියෙන්නේ. ඒක විස්තර කෙරුවේ මේ ප්‍රකීර්ණක දේශනාවේ. මේන් මේ බුද්ධ වචනය අටකතාවේ විස්තර කරන කොහොමද? මේ වැලි තියාගත්තේ මේ සම්පූර්ණ නියපොත්ත උද නෙමෙයි. දැන් අපේ නියපොත්ත යම් තැනකින් ඇදෙන්න පටන් අරගෙන මස් වලට ඇලීගෙන ඇවිල්ලා ඇඟිල්ල කෙරවලින් මස් වලින් ගිලිහෙනවා. ගිලිහිලා ඉස්සරහට දික්කෙනවා. දැන් අපිට හොඳට පැහැදිලිව නියපොත්ත බලහම පේනවා මසට ඇලිලා තියෙන කොටස රතු පාටට පේනවා. ඉස්සරහට ඇදිච්ච කොටස සුදු පාටයි. මේ මේ ඉස්සරහට මස් වලින් ගිලිහිලා ඇදිලා තියෙන සුදු පාට ටිකේ තමයි මේ වෙලි තියාගෙන තියෙන්නේ. මුළු නියපොත්ත උඩම නෙමෙයි. ඒ සුත්ත පෙන්නලා කියන්නේ මේකත් වඩා අඩු පිරිසයි ආපෞසුගති ගාමි වෙන්නේ කියලා. එහෙනම් මනුෂ්‍ය ආත්ම භාවය මොන තරම්නම් දුර්ලභද? අපි ජීවත් වෙන මුළු ලෝක ධාතුවේම කොච්චර මිනිස්සු ඇද්ද? එන්නතුනේ මුළු ලෝකෙම ජීවත් වෙන මිනිස්සු කොච්චරද? එක සාගරයක ඉන්න සත්තු කොච්චරද? එහෙනම් අන්‍ය ජීවීන් වැඩි. ගමක ජීවත් වෙන මිනිස්සු කොච්චරද? දිස්ත්‍රික්කයක ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණය කොච්චරද? ගණන් කරන්න පුළුවන් මේ දිස්ත්‍රික්කෙ විතරක් ජීවත් වෙනවා. ඒක ගෙදරක වැසිකිලි වලක ඉන්න පණුව ප්‍රමාණය ගණන් කරන්න ගියේ අන්‍ය ජීවීන් කොච්චරද? ඒක වැවක ජීවත් වෙන සත්ත්ව ප්‍රමාණය, ඒක ගඟක ජීවත් වෙන සත්ත්ව ප්‍රමාණය, ඒ ප්‍රමාණයම වැඩි. මිනිස්සු ඊටාම ඊටාම ටිකයි. හරිම දුර්ලභයි මනුස්ස ජීවිතේ. මනුස්ස ජීවිතයක් ලබනවා නම් නැවත අපේක්ෂා කරනවා නම් මේ ජීවිතේ ලැබෙන්න සසර කළ යුතු පින්කම බොහෝ පින්කම් කරන්න පුළුවන්. ඒ අතර තියෙනවා විශේෂිත පින්කම. මොකක්ද මේ පින්කම? සිල් ආරක්ෂා කරගන්න එක. නැවත මනුෂ්‍ය ජීවිතයක් ඕන නම් සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලේ මට්ටම් ගොඩක් තියෙනවා. පංසීල්, අටසීල්, දසසීල්, නැත්නම් නවාංග උපෝසත සීල්, දසසීල්, ඔය අතර ආජීවාෂ්ටමක සීලය කියලා සීලයකුත් තියෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ පනවන්නේ ඒක ආරක්ෂා කරන්න කියලා නම් සීල තියෙනවා. ගිහියයිට ගෘහස්ත දස සීලය කියලා දස සීලයක් තියෙනවා. පැවිදියයිට සාමණේර ස්වාමීන් වහන්සේලාට සාමණේර දස සීලය කියලා සීලයක් තියෙනවා. හැබැයි මේ දෙකම එකම සිල් පදමයි තියෙන්නේ. ඒ වුණාට මේ දෙක ආසත පොළොව වගේ ආරක්ෂා කිරීමේදී වෙනස් වෙනවා. ආරක්ෂා කිරීමේ පහසු අනුව ඊළඟට දෙවියන් බඹුන් වන්දනාමාන කරන මහරහතුන් පවා වඳින උපසම්පදා සීලය. ලෝකයේ තියෙන උසස්ම සීලය. මේ වාගේ සීල මට්ටම් ගොඩක් තියෙනවා. නමුත් ප්‍රාථමික ජීවිතයේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතයක් ලබනද සුදුසුකම් ලබා ගන්නද ආරක්ෂා කළ යුතු සීලයේ හැටියට මේ පන්සිල් ප්‍රමාණවත් කියලා දේශනා කළා. යමෙක් හරියට පන්සිල් ආරක්ෂා කරනවා නම් ඔහුට ඊළඟ භවයේ මනුස්ස ජීවිතයකට ඒක ලොකු හේතුවක්. ආන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සීලය අපිට දේශනා කළා. සීලයෙන් සත්‍ය නැවත උපදින්න කොහොමද කියලා තීරණය කරනවා. මම කියවනේ තව බොහෝ පින්කම් තියෙනවා කියලා. සමහර අය සිල් ආරක්ෂා කරන්නේ නැහැ. නමුත් අනිත් පින්කම් විශාල වශයෙන් කරනවා. දන් දෙනවා, නොයෙක් පූජාවල් පවත්වනවා, ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරනවා. ඒව හරියටම කරනවා. හැබැයි සීලය ගැන වැඩි සැලකිල්ල වැඩි සැලකිල්ලක් නැහැ. දාණයෙන් කෙරෙන්නේ ඉපදුනාට පස්සේ ඒ පුද්ගලයාට ලැබෙන්නේ මොනවද? මේ ලෝකෙ හිමිවිය යුත්තේ මොනවද? කියන කාරණාව තමයි දාණයෙන් තීරණය කරන්නේ. සීලෙන් තීරණය කරන්නේ ඒ පුද්ගලයා උපදින්නේ කොහෙද? එහෙනම් සිල් අත්‍යවශ්‍ය බව අපිට ඒකෙන් පැහැදිලිවයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ. සමහර අය සිල් නැතුව දන් දෙනවා. සමහර අය සිල් ගන්නෙත් නැහැ, දන් දෙන්නෙත් නැහැ. එහෙම ජීවත් වෙන අයත් ඕන තරම් අපි දකිනවා. ඉතින් ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ඥානස්සෝනි කියන සූත්‍රයෙන් පැහැදිලි කළා සිල් නැතුව දන් දෙන්නොත් මොකද වෙන්නේ කියලා. සමහර අය සිල් ආරක්ෂා කරනවා හැබැයි දන් දෙන්නේ. එහෙම වුණාම මනුෂ්‍ය ජීවිත හම්බ වෙනවා. හැබැයි මහා භෝගස්කන්ධයක් හම්බ වෙන එකක් නෑ. සමහර අය සිල් නැතුව දන් දෙනවා. ත්‍රිසං වෙලා ඉපදෙනවා. හැබැයි හරියට ලැබෙනවා. ඥානස්සෝනි සූත්‍රය ඒකයි පැහැදිලි කළේ. සුනකේ වෙලා ඉපදිලා පුදුම සැප විඳිනායි අපි දකින්නේ. මිනිස්සුන්ට නෑ සමහර වෙලාවට ඒ ඇයිට තියෙන සැප. සමහර අයට වාහන හිතක් තියෙනවා. වේදුරු මහත්තුරුත් ඉන්නවා. සේවකෙත් ඉන්නවා. අස්සේ වෙලා ඉපදෙනවා. පැත්තු වෙලා ඉපදෙනවා. මේ සිල් නැතුව දන් දීලා නමුත් හරියට හරියට ලැබෙනවා. සිල් නැති නිසා තිරසන් වුණා. දන් දුන්න නිසා ලැබෙනවා. සමහර කට්ටිය දනුත් නැහැ සිලුත් නැහැනේ. නිරේගාමී වෙලා ආපහු තිරසන් ලෝකේ එනවා. කැමති දෙයක් නම් කණ්ඩ ලැබෙන්නේවත් කණ්ඩ ලැබෙන්නේවත් නැහැ. උදාහරණයක් විදිහට හරකෙක් ගැන කල්පනා කරමුකෝ. ඒගොල්ලන්ගේ ආහාරය තමයි තනකොළ. අපි දන්නේ නැහැ කැමැත්තෙන් කනවද කියලා. හැබැයි තනකොළට වඩා රසවත්දයක් දුන්නොත් ඒගොල්ලෝ ඒකත් බොහොම කැමැත්තෙන් කනවා. බලන්නකො හරක් අඹ දුන්නාම කන්නේ නැද්ද කියලා. සමහර අය අඹ ගස්සට ගියහම ආපහු ගන්න බෑ. ඒස්ලා වෙන ඔක්කොම කනවා. එහෙනම් ඒගොල්ලන්ට අපල් දුන්නොත් ඒවත් කනවා. බතුත් කනවා. නමුත් ඉතින් කවුද ඒවා දෙන්නේ? බඩගින්න දරා ගන්න බැරි හින්දා තනකොළ හරි කන්න කන්න වෙනවා. එහෙනම් මනුස්ස ජීවිතේ හරි දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ හොයාගන්න නම් මේ සිල් හරි වටිනවා. තුන්වෙනි කාරණාව නරක දුක්ඛය බොහෝම භයානකයි. මොකද මේ නරක දුක් නරකය කියන අර්ථයෙන්ම සඳහන් කළේ නිරය ගැන. සතර අපාය ගැන අපි කතා කරනවානේ. නරක, තිරිසන්, പ്രേත, අසුර සතර අපාය. ඒක නරක කියන කියේ මොන අපායටද? ඒක තමයි අපි නිරය නැත්තම් අපාය කියලා කිව්වේ. අටමහ නිරය. නිරය ලෝක කීයක් තියෙනවද? අටක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මේ තමයි ප්‍රධාන අට. දෝසතානන් වහන්සේ නම නියත විවරණ ගත්තට පස්සේ මේ මේ අටට යන්නේ නැහැ කවදාවත්. නියත විවරණ ගත්ත තැන ඉඳලා සම්මා සම්බුද්ධත්වයෙන් පිරිනිවන් පාන තුරුම මේ අටට යන්නේ නැහැ. ඒ තරම්ම මේකට බහනකයි. ඊළඟට මේ එකක් වටේට පුංචි පුංචි අපායවල් 16ක් තියෙනවා. හතර පැත්තේ එක පැත්තක හතර හතර වටේට 16ක් තියෙනවා. ඒවට කියනවා ඔසුපත් නිරයන් කියලා. පොඩි අපාය වගේ. ඒ කියන්නේ අච්චර දීර්ඝායුෂ නැහැ. අර අපාය වල ආයුෂ ඉතාම දිගයි. මේ පොඩි වගේ ආයුෂ එච්චර දිග නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ නමුත් මේ පොඩි අපාය වලට යනවා. අර අටට යන්නේ නැහැ. පොඩි උවට ගිහිල්ලා උපදිනවා. ජාතක පාළියෙන් පවා ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. අපේ අහලා ඇති තේනී ජාතකේ තේමිය කුමාරයත් අපේ දේශපාලන වහන්සේමයි. සජ්ජිරියන්ගේ පුතා වෙලා ඉපදුනාට පස්සේ දෙවිලොවින් ඇවිල්ලා පෙර භවයක අම්මා කෙනෙක් ඇවිල්ලා කතා කරලා කියනවා පුතේ මේ රටේ රජකම නම් බාරගන්න එපා. එයි පෙර භවයක ඔබ අවුරුදු 20ක් රජෙක් වෙලා හිටියා. අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් නෙවෙයි හිටියා. ඒ හින්දා මේ ජීවිතේ රජකම් බාරගන්න එපා කිව්වා. ඒකෙන් තේමී කුමාරයා කතා නොකර හිටියේ. අන්තිමට පණ පිටින් ගලලන්න කියලා ගෙනහිල්ලා රජුරු කරත්ත දාගෙන බැඳගෙන කැලේට අරන් ගියා. සාජාඥාවනේ. ඉතින් වැඩ කේ ටික වලකපන වෙලාවේ ඇඳුම් මාරු කරගෙන වෙන පැත්තකින් ඇවිල්ලා වැඩකයන්ට කතා කරලා ඇහුවා මොකයි මේ වලක් කපන්නේ කියලා. කීවා අහවල් රජුගෙන් පුතා වල්ලන්න කීවා වල්ලන්න වල කපන්නේ. මටත් භාර්ය ආසයි කුමාරයා බලන්න යන් කියලා බලම් කරත් කවුරුවත් නැහැ. වැඩකේ බය වෙලා. ඊට පස්සේ කියන් බය වෙන්න එපා මම තමයි තේමියේ. අර බලන්න හරි පුදුමයි. මෙච්චර කල් අපේ කුමාරයා කතා කිරිනේ අද අපුරුට කතා කරනවානේ. කියනවා මට කතා කරන්න බැරුව හිටියේ මට කතා කරන්න පුළුවන්. නමුත් ගොළුෙක් වාගේ හිටියේ රාජ්‍ය බාර ගන්න වෙන හින්දා. ඒගොල්ලෝ යන්නේ බය නැතුව ගිහිල්ලා තාත්තට කියන්නේ මං ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න වනාන්තරගත වුණා කියලා. ඉතින් ආන් ඒ වගේ කරුණු වලින් බෝසත් කාලීමේ උසපත් නිරයන්ට ගියපු බව සඳහන් කරලා තියෙනවා. මේ නිරේ ලෝක හරීම භයානකයි. අති දීර්ඝ ආයුෂ. ගැටුමෙත් නිදහස් වෙනවා කියන එක මෙච්චර කාලෙකින් මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ නිරේ වල ආයුෂ ඉවර වුණාම එහෙ තියාගන්නේ නෑ. දැන් අපිත් මේ ලෝකේ අපේ ආයුෂ ඉවරනහම එක තත්තරයක්වත් අපිට මෙහෙ ආයෙ ඉන්න දෙන්නේ නෑනේ. ඒ වගේ තමයි නිරේත් ආයු කාලය ඉවර වෙච්ච ගමන්ම අපි එතන එළියට දානවා. එතකොට මේ පුජ්‍යලයා අර පොඩි අපායකට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසන් ලෝකයට එනවා. තිරිසන්න්ට පුළුවන් ද පින් කරන්න. ඒකට කරන්නේම පව්. පව් කරලා ආයෙ කොහටද වැටෙන්නේ? ආයෙත්තර නිරේට වැටෙනවා. ආන් එහෙම සුගතිගාමී වෙන්න තියෙන ඉඩ කඩ ඊටාම ඊටාම අඩුයි. එහෙනම් දැන් අපේ අය හිතනවද මේ මනුෂ්‍ය ජීවිත ලැබලා තියෙන අපි කවදාවත් නිරේට ගියේම නැහැ කියලා? අපේ බින්දුතුන්ට මතකද යන්තම් වැටි වැටි නැගිටපු දවසේ ඉඳලා අද මෙතෙන්ට බණ අහන්න ඇවිල්ලා වාඩි වෙනකන් ඔබේ පායට කොච්චර වැලි පෑගෙන් දැද්ද කියලා. අපි ගණන් කළේ නෑනේ. ආන් මේ වැලියට ගානට වැඩිය අපි නිරේ හිටපු අය. නමුත් සංසාරේ හැටි එහෙමයි. අපි පවුම කෙරුවා නෙමෙයිනේ. මේ යන ගමන් පිළිත් කරනවා. මේ කරන්නේත් මහ පින්කමක්. අපි සිලෙත් රකින්නවා නැත්නම් නෙමෙයි. පොර දවසට අටසිල් හරි ආරක්ෂා කරනවා. උත්සාහ කරනවා ශක්ති ප්‍රමාණයෙන් මේ සිල්පද පහම හැමදාම රැකගෙන තත් එකක් හරි අපි රකින්න වෑයම් දරනවා. හැබැයි රකින්නේ තාම රකින්න නම් තමයි හුඟක් වටින්නේ. නමුත් අර කුසල් හේතු වෙලා අපි නිරේවල් වලින් ගොඩ ඇවිල්ලා අපහු මනුස්ස ජීවිතවලට ආවා. එහෙම හම්බ වෙච්ච තෝතන්නක් තමයි මේ තියෙන්නේ. හැබැයි මෙතන හතර මංකම් දියවාඩි. නිරේට යන්නත් පුළුවන්. දෙල්ලේ යන්නත් පුළුවන්. බඹලේ යන්නත් පුළුවන්. සදාකාලික සුවයෙන් සැනසෙන්න පුළුවන්. ඒක කරන්න හොඳම තෝතන්න තමයි මේ මනුස්ස ජීවිතේ. මම කොහෙද යන්නේ? මොනවද කරන්නේ කියන එක තීරණය කරන්න තමන්ට අවස්ථාව තියෙනවා. යා යුතු තැන්, ඒ තැන් වලට යන විදිහ, යන්න හේතු වෙන දේවල් ධර්මයෙන් පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයට අනුව අපිට පුළුවන් කොහාටද යන්නේ කියන එක තීරණය කරගන්න. නරක දුක්ඛය ඒ තරම්ම භයානකයි. ප්‍රේතාත්ම වල ඉපදිලා අවුරුදු කෝටි ගණන් බඩගින්න ඉන්න වෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් බුද්ධාන්තර ගණන් බඩගින්න ඉන්නවා. මැරෙනවද වුණාට මැරෙන්නේ නැහැ. තුන් වේලක් කෑම නැතුව ගියොත් අපි ක්ලාන්ත වෙනවා. බඩ වෙවිල්ල හැදෙනවා. පපුව දනවා. නැගිටලා ඉන්න බෑ. තුන් වේලක් නැතුව තියෙන වේදනාව. අවුරුදු කෝටි ගණන් කෑම නැතුව ඉන්නකොට එයාට ඒ වේදනාව දැනෙන්නේ නැද්ද? ඒ වේදනාව දැනෙනවා. නමුත් කර්මය නිසා නොමරා තියාගන්නවා. වේදනාව දැනෙනවා කර්මය නිසා නැරෙන්නේ. ඒකෝට ප්‍රේත ලෝකවල කෑමක් නැහැ. ප්‍රේත ලෝකවල බීමක් නැහැ. ඒකට පිපාසාව කොච්චර අමාරුද නමුත් ඒක විඳවනවා. තාම ඒ නිසා මේ හතර මහා අපායේ කොතනවත් සුවදායක සුවදායක නෑ. නරක දුක්ඛය බොහොම භයානකයි. බුද්ධෝත්පාදේ තාම දුර්ලභයි. බුදුරු ලෝකේ පහසුවෙන් පහළ වෙනවද? බුදුරු තාම කලාතුරකින් ලෝකේ පහළ වෙන්නේ. අති දුර්ලභ උත්මයන් වහන්සේලා තමයි සම්මා සම්බුදුවරු කියලා කියන්නේ. නමුත් අපි ලබාගත්ත මනුස්ස ජීවිතේ බුද්ධාන්තරයක ලබන්න අපි වාග්ය ලැබුවේ නැද්ද? අපි වාග්ය ලැබුවා. මේ බුද්ධාන්තරයේකින් අපි ජීවත් වෙන්නේ. මේ මේ සත්‍යය අර භයානක සංසාරයෙන් එතර කරවන්නම උන්වහන්සේලා පුදුමාකාර අනුකම්පාවකින් කටයුතු කරන අය. බුදු වෙන්න කලින් ඉඳලා බෝධිසත්ව කාලේ ඉඳලම ඒ අනුකම්පාව තිබ්බා. මොකද සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ මොන තරම් වීරියක් තියෙන්න ඕනද කියන කාරණාව අපිට වචන බවට පත් කරන්න බෑ. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර බුදු පියාණන් වහන්සේ දැකලා අර ජීවිතේ පූජා කරපු වෙලාවේ කල්පනා කළා අවශ්‍ය නම් දීපංකර පාදමූලයේ බණපද දෙකයි අහන්න ඕනේ රහත් වෙන්න. මේ බණපද දෙක අහලා දීපංකර භාග්‍යතුන් වහන්සේ එකේ වෙලාවේ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ දානශාලාවකට වැඩි. බණපද දෙකක් අහලා රහත් වෙලා මේ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාගේ අන්තිම වෙලා 4 ලක්ෂ 1 වෙනියා බවට පත් වෙලා මට මේ සසරින් මිදෙන්න මිදෙන්න පුළුවන්. මේ දැන් ඕන නම් ඒ වැඩේ කරන්න පුළුවන්. නමුත් කල්පනා කරනවා ඒක මං වගේ වීරියවන්තයෙකුට වටින්නේ නැහැ. මං එහෙම කෙරුවේ මේ සංසාරේ දුක් විඳින සසරින් එතර වෙන්න බැරි මේ සංසාර සාගරයෙන් ගොඩක පීනන්න බැරි දඟලන අහිංසකයන්ට කවුද අත දෙන්නේ? ආන් ඒ හින්දා මට ඒක වටින්නේ නැහැ. මං බොහොම වීරිය වඩන්න පුළුවන් කෙනෙක්. මම දීපංකර පාදමූලයේ නිවන් දැක්කොත් මං කොයි වගේ කෙනෙක් වෙනවද? බඩගිනි හැදිලා අම්මා වටේට එල්ලි එල්ලි පෙරකකා බඩගිනි බඩගිනි කියලා අඬන දරු පිරිසක්. ඒ දරු පිරිස කෑම ඉන්න ඉන්න අඬනකොට ප්‍රණීත ආහාරයක් ලැබෙන අම්මා දරුවන්ට හොරෙන් අඳුරු මුල්ලකට ගිහිල්ලා ගිල දාන කෙනෙක් බවට පත් වෙනවා. මම දරුවන්ට නොදී අම්මා තනියම කෑවොත් ඒ අම්මා කොහොම කෙනෙක්ද? එහෙනම් සසරෙන් මිදෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සත්වයා සසරින් මුදවන් නැතුව දීපංකර පාදමූලයේ නිවන් දැක්ක කියලා කියන්නේ මමත් ඒ වාගේ අම්මා කෙනෙක් වෙනවා. නිවන නැමැති ප්‍රණීත භෝජනය මං තනියම භුක්ති විඳ වෙනවා සසර අහිංසකෝ සසරින් මිදෙන්න හැටියක් නැතුව අඬනකොට ගෙයක් ඇතුලේ දරු පැටවු ටිකේ කොටු වෙලා ගෙට ගිනියරා දරුවෝ ගේ ඇතුලේ ගින්දර මැද්දෙන් කෑ ගහනවා අම්මේ අපි බේරගන්න බේරගන්න කියලා දරුවෝ දිහා නොබලා යම් අම්මා කෙනෙක් ජීව මේ සසර අහිංසකයන් සසරින් මුදවන්නේ නැතුව දීපංකර පාදමූලයේ රහත්තුණු මම ආන් ඒ වගේ අම්මා කෙනෙක් වෙනවා. මම මේ සංසාර අහිංසකයේ ටික සසරින් මුදවාගෙනම මාත් මිදෙනවා. ඒ නිසා තමයි දීපංකර භාග්‍යතුන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන බුද්ධ කය දිහා බලලා එවෙන්නම තමන්ගේ ශාපහු මඩවල උඩ තියාගත්තේ ස්වාමීනි ලෝතුරා බුදුබව වෙනුවෙන්ම මාගේ ජීවිතය ඔබ වහන්සේටම පූජා වේවා කියලා. ඒ කාලේ තිබ්බ අනුකම්පාව. එහෙනම් බුදු වෙන්න කලින් ඉඳලම සසර සත්‍යයන් ගැන අනුකම්පාවක් තිබ්බා. උන්වහන්සේගෙන් නියත විවරණ අරගෙන දසපාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී ආදී වශයෙන් සමතරිසත්පාරමිතාවක් සම්පූර්ණ කරලා වහන්සේ බුද්ධත්වයට එනකොට මාර්යා නැවත කරදර කළා. දිගින් දිගට මාර්යා කරදර කරනවා. බුදු වෙන ලැස්ති වෙනකොට ආයෙත් ආයෙත් තීරණය කළා සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නයි හදන්නේ. සිද්ධාර්ථ කුමාරයා බුදු වුණොත් අසංඛ්‍ය ගණන් පිරිසක් මගේ විශේෂපතෙන් එළියට ගන්නවා. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන එක නවත්තන්න ඕනේ. එහෙම හිතරනේ කෝටි ගණන් මාරු වර්ජන බොමඩට ආවේ. ඒ කාරණාවල් හරිය ගැඹුරෙන් ඉතාම අපූර්වට විස්තර කරනවා. දෙවිය දෙව්ලොවටම ගියා මාරයටමයි. බ්‍රහ්ම රාජ්‍යයේ බඹලොවටම ගියා මාරයටමයි. නාගරාජවරු නාගලෝකෙටම ගිරා මාරයට බයි මේ බුදු වෙන අසිරිය බලන්න ඇස් වෙලා හිටපු අය. ජෛත්‍රා සංකේ අතීතයගෙන සක් දෙන්නේ ලෑස්ති වෙලා ඉන්නේ බුදු වෙන වෙලාවට පිඹින්න සක්කොලට ඇහෙන්න තරම්. නමුත් ඒ සියල්ල පසක දාලා දෙවිලෝටම යනවා. මාරයට කොච්චර සදාව ධර්මයේ බය වුණාද කිව්වොත් බුද්ධ වංශාර්ථ කතාවේ සඳහන් කරනවා පහළට ගලගලා තිබිච්ච ගංගාවල් උඩු ගම්බලා ගලන්න පටන් ගත්තා කියලා. ඒ තරම් භයානක මොහොතක්. මාරයෝ ටික එකතු වෙලා කෑ ගැහුවොත් ගව් ගානක් මේ මහ පොළොවේ පැලෙනවා. ඒ තරම් හඬක් මාරයෙන් ගහන්නේ. දැන් මේ මාර පිරිස මැද්දේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ තනියම අම්මත් නැහැ, තාත්තත් නැහැ, ආරක්ෂක පිරිසත් නැහැ, දෙවියෙක් නැහැ, බ්‍රහ්මියෙක් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ විතරයි. උන්වහන්සේ ළඟ තනියට අභීතව වැඩ ඉන්නවා. දේශතරන් වහන්සේට බයක් හිතුණා දේ වුණාට. උන්වහන්සේට කල්පනා වෙන්නේ මේ බුද්ධත්වයේ වෙනුවෙන් මම් පුරාපු පාරමිතා. ඒ පාරමිතා ශක්තිය මගේ හරියට ගිනි අවියක් වගේ. ගිනි ගත්ත ගිනි හුලක් වගේ මගේ පාරමිතා ශක්තිය. එතකොට මේ මාර්යෝ කවුද? මාර්යෝ ටික ඔක්කොම පළඟැටියෝ වගේ. ගිනි හුල ගාවට පළඟැටියා හැම මොකද වෙන්නේ? පණ වෙටි එතන වැටෙනවා. අන්න ඒ වගේ මේ පාරමිතා ශක්තිය සලවන්න මාරිය උඹට අපි වෙනුවෙන් උන්වහන්සේච්චර දුක් විඳින්නේ. අපි වෙනුවෙන් මේ පාරමිතා පිළිවි. එහෙනම් මොන අනුකම්පාවක්ද? ආන්නේ අනුකම්පාව සහිත බුදුරු ලෝක පහළ වෙන්නේ තාම කලාතුරකින්. අපිට මේ සංසාර ගමනේ බුදුරු මුණ ගැහිච්ච වාර සීමාවක් නැහැ. හැබැයි ඒ තවත් මේ යන්නේ අපි උන්වහන්සේලා පහළ වුණා ධර්මය දේශනා කළා අපි ඒකට කීකරුුනේ නැහැ ඒකයි මේ සසර ගමන තව ඉවර නැත්තේ. මේ බුද්ධාන්තරයක් මෙතනත් කීකරු නොවනම අපිට තව කොච්චරයක් නිරේ දුක් විඳ යන්න වෙයිද? මරණය ඊටම ඉක්මන්. අද ගෙදර යයි කියලා විශ්වාසයක් නැහැ. මේ පුතුන් මම නැගිටියද දන්නෙත් නෑ ප්‍රයාසනින් ඔබ නැගිටියද දන්නෙත් නෑ මරණය ඊටම ඉක්මන් ඒක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඕනෑම දවසක ඕනෑම ඉරියව්වකින් මං හොයාගෙන ඉන්න එන්න පුළුවන් සියලු දෙනාම අද දවල්ට ආහාර ගත්තනම් අපිට කියන්න පුළුවන්ද හෙට දවල්ටත් ආහාර ගන්නවා කියලා. මේ ජීවිතේ ගත්ත අන්තිම දවල් ආහාරය වෙන්න පුළුවන්. මේ ජීවිතය අහන අන්තිම බණ වෙන්න පුළුවන්. මේ ජීවිතේ හෙළන අන්තිම හුස්ම පොඩ වෙන්න පුළුවන්. මරණයේ තරම් ඉක්මන්. ආන් ඒ නිසා වහවහ වීර්ය වඩන්න. වහවහ කුසල රැස් කරන්න. ජීවිතයේ කුසලෙන් පෝෂණය කරන්න. ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. සංවිධි මුතුමැණික් වගේ දේවල් අපි හරියට පරිස්සම් කරනවා. ඒ වුණාට පින්නතුලට මිලක් නැද්ද? මණික් වලට අන්තිම මිලක් තියෙනවා. සතරන් වලට මේරත් තරම් වටින්නේ මෙච්චරයි කියලා අන්තිම මිලක් තියෙනවා. එහෙනම් මේ මිලක් තියෙන වටිනා වස්තු අපි හරියට පරිස්සම් කරගන්නවා. අපිට අමතක වුණා මට හම්බෙච්ච මනුස්ස ජීවිතේට මිලක් නැහැ. මිනිහෙක් මිල කරන්න පුළුවන් කාටවත්. මිනිසා කියලා කියන්නේ අමිල වස්තුවක්. මිනිසා හැර මෙයන් සියලු දේවල් මිලවීම කරන්න පුළුවන් වස්තු. අමිල වූ මම මිලක් තියෙන වස්තුන් පරිස්සම් කරනවා. හැබැයි මම මාව පරිස්සම් කරන්න කල්පනා කළේ නෑ. අනිත් සියල්ල පැත්තක දාලා ඉස්සරලා ඔබ විසින් ඔබට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය පරිස්සම් කරගන්නව නම් මරණ මංචකේ සතුටු වෙන්න පුළුවන්. එදාට අපේ බුදු පියාණන් වහන්සේ මාරයට අභියෝග කළා වගේ මාරයට අභියෝග කරලා සතුටින් මැරෙන්න පුළුවන් ජීවිතයක් අපිට හොයලා දෙන්නයි බුදු පියාණන් වහන්සේ සංසාරේ ඉච්චර දුක් විඳින්නේ. ආන් එතෙන්ට එන්න ශක්තිමත් ජීවිතයක් හදාගත්ත අපි බුදුරජාණන් වහන්සේට කී කරුණ පුජ්‍යලෝ බවට පත් වෙනවා. සැබෑම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න එදාට අපිට පුළුවන්. ආන් ඒ විශ්වාසයෙන් අපි අප්‍රමාණව ශක්තිමත් කරනවා. ආන් මේ විශ්වාසයේ මත සිල් ගුණ පූර්ණේ කරගත්ත තථාගතයන් වහන්සේගේ කීකරුණ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් බවට පත් වෙන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේම ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම